ඒකත් කියන්නේ බලාපොරොත්තු වෙනවා. සංඥාව ගැන දක්වන කරුණු කියන්නේ සංඥාව කියන්නේ සුතුම් සංඥාවක් හඳුනා ගන්න එක. අපි එතන කියන රූප හඳුනා ගන්න ඒ වගේ රූප සංඥා කියනවා. කනතන ශබ්ද හඳුනා ගැනීම කියන්නේ ශබ්ද සංඥා කියලා මේ විදිහට ගන්න සංඥා ගැනීම කර්ත හඳුනා ගැනීම. කාය දැනීම දෙස්පත් හඳුනා ගැනීම සහ මනසින් නැති දේවල් හඳුනා ගැනීම. ඒක වෙනවා මේ ආදතුන් වෙනස සංස්කාර වන්නේ. ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා, වේදෝ සංඥා, සබ්බය, සෝත සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ ඉන්ද්‍රියන් කර්මනාමනාත් පස්සේ හඳුනාගන්න සංඥාකෝ. සංඥානාති පිටෝලෝකයේ සම්මා සංඥා දෝෂ පිටුලමුදෙන් දක්වලා තියෙන හඳුනා ගන්න විස්සයක් වෙනවා සංඥා කියලා කියන්නේ. එතකොට මේ සංඥාවේ ස්වરૂපය තමයි ලෝක සත්‍ය මුලා කරන එක. ඇත්තම සංඥාව කියන්නේ ඇත්ත දෙයක් නෙවෙයි. නැති දෙයක්, ලෝකේ නැති දෙයක්, විද්‍යමාන නොවන දෙයක්, මෙතන විද්‍යමාන වෙනවායි තියෙනවායි කියලා පෙන්නලා ලෝක සත්‍යය මරා කරනවා සංඥා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මරීචී කෝපමා සංඥා කියලා මේ සංඥාව කියන ප්‍රමාණය නිදිගුවක් කියනකයි නේද? නිදිගුවකට උපමා කරලා දක්වනවා. නිදිගුව කියන එක මම දන්නවා ඒක ජලයේ සිංහලවම කියනවා. නමුත් ළඟට ගියාට පස්සේ එහෙම දැනගන්න වෙන දෙයක් නෑ මේක පවන්න. මේ වගේ සංඥාවෙන් ගන්නන දේවල් අපි හඳුනා ගන්නවා නමුත් පස්යෙන් ගත්තේම ප්‍රඥාවෙන් බලන එක විදර්ශනාවෙන් දකින එක ඒකම දෙයක් සත්‍යයක් නෑ. දැන් අහසක් කියලා අපිට තේරෙනවා නේ පාඩ තේරෙන. නමුත් මෙතෙන් දෙවියන් තමයි පාඩ තේරුම් ගන්න කියලා හිතන තැනදී අපිට හින්දා දර්ශනය වන්නේ. මේ විදිහට තේනවා යමක් දක්නවා යමක් අහනවා යමක් මේ විදිහට ඉඳන් ධර්මන මොනාට පස්සේ ඒ අරමුණ අපි අත්දකින අත්දැකීමකට ඒ අරමුණ හඳුනා ගන්නවා හඳුනා ගැනීම සිදුනවා නමුත් මේ හඳුනා ගන්න ධර්මය සත්‍ය වශයෙන් නැති දෙයක් නෙවෙයි අනිත් ඒ මේ හඳුනා ගැනීම කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොහෝ කාලයක් නැවත නැවත භාවිතා කිරීම තුළ ලෝකේ සම්මතන ක්‍රියාදාමයක් වෙනවා ඒකට යම් කිසි දෙයක් පිළිබඳ අපිට කිසිම දෙයකින් හඳුනා ගන්නට වචනයක් නැත්නම් අපේ අපේ ජීවමා භාෂාවනවා ලෝකෙ අපි ඒකට මොකක් හරි වචනයක් ප්‍රදානවා. දාලම ඒක දෙකපාරක් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා පාවිච්චි කරලා ගියාට පස්සේ ඒක සම්මත වෙනවා. සම්මත වෙනාට පස්සේ ඒක සංඥාවක් පරිවර්තන පරිවර්තන වෙනවා. පරිපක්ක වූවන් දෙකේ සංයම දානි කියලා ඒක නිසා මනසේ විද්‍යාව කියන සෝතේ විද්‍යාව කියන සෝතේ දක්වා තියෙනවා. බොහෝ කාලයක් මහාචාර්ය මහාචාර්ය කරලා ගියාට පස්සේ ඒක මෝඩම තත්ත්වයට පත් වෙන මේ වර්තකයේ සංඥාව බවට පත්වත් වෙනවා. ඒකෙන් තේරෙන්නේ මොකද්ද මේ සංඥාව කියන්නේ සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි. දැන් නවීන ඉන්නේ නවීන වචන තියෙනවා බාහදස් විදේ මම පරිගණක මාලාව කොම්පියුටර් ගන්න. ඒක කාර්යෝ ඇත්තක් නෑ. නමුත් ඒවා දැන් භාවිතා කරලා පොදු දේන පොදු දේන. මේ සංදේශ ප්‍රචලිත භාවයකට පත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගන්න ඒ කියන්නේ කියලා වචනක් පාවිච්චි කරනවා. ඉස්සර කාලේ මේකක් තිබුණේ නැහැ. ඉතින් දැන් මේක SMS SMS SMS කියනකොට මේකයි කියලා තේරෙනවා. නැත්තම් ඔය CD DVD කියන වගේ වචන තියෙන ඉස්සර කාලේ වතුන්නේ නැහැ ඒ දේවල් හඳුනාගන්න ඕනේ අපි අදහසක් ගන්න. ඒ අදහස ප්‍රචලිත වුණා. ප්‍රචලිත වුණාන් පස්සේ මේක තේරුගත්තා. ඒකම පාරිතා ගන්න පටන් ගත්තා. එතකොට ඒක අපිට ඒක කියනකොට මේ දෙයක් කියලා සංඥාවක් එකතු වෙලා තියෙනවා. ඒකට මේ දෝෂ ශබ්ද ගන්ධ රස වර්ණන කියන මේ අරමුණ සිතෙන් හඳුනා ගන්නේ සිතේ තියෙන ස්වરૂපය. ඒ කියන්නේ ඒකේ පුද්ගලයාගේ සිතේ ස්වરૂපය මතයි හඳුනාගෙන ඉන්නේ. එක දෙයක් එක කෙනෙක් යම් කිසි දෙයක් හොඳයි ලක්ෂණයි ආදී වශයෙන් හඳුනා ගන්න පුළුවන් තවත් කෙනෙක් ඉතින් නවතයි හතයි අප්‍රියයි කියලා හඳුනා ගන්න පුළුවන් ඕනම එකක් එහෙම දෙයක් රූපයයි සත්‍යයක් හරි නාමයෙන් දැන් ගන්න තෝරනවායි දාන අපිටම දැන් බොහෝ දෙනෙක් සාර සුවඳ සම්බ දෙනෙක් කැමති ඒ සාරවල සාර දාන ඒ සුවඳ සම්බ දෙනෙක් කැමති සමහර අය ඒක කිසි දෙයක් නැතිවම හරියක් වේවා ඒ ඒකට කෙනෙකුට සිය භාවයේ කියන නාමයක් පස්සේ සංඥා ගැනීමක් තියෙනවා තව කෙනෙකුට අපේ භාවය කියන නාමයක්. දැන් දීවට දැනනවා සාමයේ බලන සමහර විශේෂතාවක් තියෙනවා පරිගණනය වෙනකොට සිය භාවයක් දක්වන සමහර ඒවා කියනවා. ඉතින් ඒ කෙනාගේ මනසේ තියෙන සුසුප්තිය මත තමයි මේ ක්‍රියාත්මකව හඳුනා ගැනීම මුලින්ම මුලින්ම කියන්නේ අම්බාගෙන ඉතිදුවා. ආයතනයේ සබ්දෝ ඔය බොහෝ සමහර ගායකයන්ගේ ගායිකාන්ගේ සංගීත සමහර ගායකයන් සමහර අය ඒ වෙනම ඉන්දු අහන කොටස් ඉන්නද දැන් තරම් අකමැති කෝලයක් තමයි සම්පූර්ණ. මේ දෙනාට විලාසාවෙන් ඒ සංඥා ගෙනෙන්නේ මේ කොහොමද ඒක අනුනාලක් පස්සාදීවත්. මේ අනුව පැහැදිලිව කියන කාරණාවක් තමයි සිිතේ තියෙන ස්වરૂපය සංඥා කෙරේ බලපානවා කියන කාරණා. ඒක නිසා තමන්ගේ සිතේ නිවන් ආකාරයෙන් මනසින් දෙයක් දකිනවා නම් ඒක කියන්නේ දෝෂෝ මනසිකාරය කියලා නෝනින් දැකීම. යම් කිසි දෙයක් නෝන නැතුව දකිනවා නම් ඒක කියන්නේ අයෝනිසෝ මනසිකාරය. නෝන නැතුව. මේ අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව තමයි බොහෝ දෝෂ සත්‍ය කටයුතු ලබන්නේ. ඒ කටයුතු කරන නිසාම බොහෝ විට අනිත්‍ය දේවල් නිත්‍ය කියන සංඥාවෙන් ගන්න ලබන්නේ. අනිත්‍ය දුක්ඛ සංඥා දුක්ඛ පල්ලාස චිත්ත පල්ලාස සංඥා විපල්ලාස කියලා කොටස් තුනක් තියෙනවා අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් ගන්න ලබන සිතේ තියෙන විපරීත හැඟීමක් වැරදි හැඟීමක් අනිත්‍යයි නම් නිත්‍යයි කියලා සිතේ නැගීමක් තියෙනවා චිත්ත විපල්ලාස දෙක්ඛයක් නැත්නම් ඒ දෘෂ්ටියක් තමයි දෙකේ තියෙන්නේ ඒවා කියන්නේ අනිත්‍ය දුක්ඛ සංඥා සංඥා විපල්ලාස අනිත්‍යයේ නිත්‍යයි කියලා සංඥාවකින් මුලා වෙනවා. හඳුනා ගැනීම මුලා වෙනවා මේක නිත්‍යයි. කොහොම විපල්ලාස ගන්නවා කියන්නේ. ඒ වගේම දුක්ඛේ සුඛ සංඥා දෙකෙන් පල්ලාස දෙකෙන් පල්ලාස සංඥාවේ පල්ලාස කියලා එකක් කොටස් තුනක් තියෙනවා. ඒකේ කොටස් තුනක් තියෙනවා. ඒකේ කියනවා දුක් ලබා දෙන විශේෂයෙන්ම පංචස්කන්ධ ධර්ම. සැක ලබා දෙන දේවල් කියන එකතන මුලා වෙන ස්වરૂපයක් වෙන එකම සංඥාවේ මුලා වෙනවා. ඒ වගේම අනත්යේ අනත්යෙන් අත්‍යාසි අනාත්මව දේවල් ආත්ම වශයෙන් ගැන සංඥාවකින් මොළාන. විශේෂයෙන් මේකට තමයි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ආත්ම නොවන දේවල් ආත්ම වශයෙන් අරගෙන ලබන සංඥාවෙන් කරන ලබන මොළා. ඒ සංඥා විපල්ලාස මේක සියයක්ම දුරු කරන්නට බෑ. ඒ නියම මාර්ගඵල ලබන්නේ. නමුත් යහපත් විද්‍යාව කියනවා සංඥා විද්‍යාව සාබත් ප්‍රඥාව යොමු මනසකාරය තියෙනවා මේවා බොහෝ දුරට සාමාන්‍ය පුත්තජන ගුණයෙන් තියෙන කෙනෙක් තුන අඩු කර ගන්න පුළුවන් ඒක නිසා දැන් උදාහරණ වශයෙන් මම කියලා හිතනවා නම් මේක සංඥාවක් නැත්නම් මගේ යත මගේ යත මගේ දෙල්ලා ආදී වශයෙන් ශරීරයේ ඒක කොටස් කරගෙන අපි සංඥාවෙන් හඳුනා ගන්නවා ඒකයි ඔක්කොම මුල තවත් වෙන සත්‍ය දෙයක් නේ හද දිවන්න දෙන්නේ මතක් වෙන දර්ශනය සත්‍යය වුණාට මේක පස්සේ වශයෙන් මතක් නෙමෙයි. ඒක තියෙන විවිධ කොටස් ඒක ඉතරාස් වුණාට පස්සේ අපේ තියෙන විවිධ කොටස් වෙන ඒවා ඔක්කොම ඉතරාස් වුණාට පස්සේ මේක අටක් කියලා අපිට හැඟෙනවා. ඒක තියෙන හැදේ මත ස්වરૂපය මත ඒ සංඥාව බොහෝ දෙයක තියෙනවා. මත පිට දක්වන දක්වන මත. ඒක ඇහැට නම් කිසි දෙයක් වෙනාට පස්සේ ලෝකේ ඕනෑම කෙනෙකුට දකින්නට පුළුවන් වන්නේ ඒ කියන්නේ විද්‍ය ප්‍රාර්ථනාවේ නැති සාමාන්‍ය කෙනෙකුට දකින්නට පුළුවන් වන්නේ ඒකේ තියෙන මතුපිටි ස්වરૂපේ පමණයි ඒකේ හැඩය හොපාද වෙන දෙයක් නෙවෙයි එතකොට නමුත් ඒකේ සත්‍යය දකින්නට සංඥාවෙන් ඒක නිසා රූප රූප සංඥාවක් තුලින් කවදාවත් වෙන කෙනෙකුට පැහැදිලිවන්නේ අපිට දැක උගන්වන්න අපේ හැඩය නිසා ඒ ස්වરૂපේ අපේ උපතලංගේ හඳලා තියෙනවා ඉතින් මේ දක්නකොට මේ සත්‍ය කියන හැඟීමක් තියෙනවා මගේ අප කියලා තවත් වෙනම සංඥාවක් ඇති කර ගන්න පුළුවන්. නැත්නම් මගේ අසවලාදයක් කියන හිතාගන්න. මේ මේ ඔක්කොම අනාත්ම දේවල් ආත්මයෙන් ගන්න සංඥා විපල්ලාස සංඥා මුලාව. සත්‍ය වශයෙන් මේක තියෙන කොටස් වෙන කළොත් එයා නැටපතුම් මාස්නා අර දෙන්නේ ආදී කොටස් වෙන කළොත් ඔය අපිට ඒක දක්නේ නැහැ වගේ නේ. ඒ අපේ කටුම් මාස්නා ආදී තියෙන පතේ ආදී දහතු කොටස් වෙන කළොත් ඒවත් දෙදේ කියන මාත්‍රේ නාමයේ අපේ කියලා ඒක සංඥාවක් නැති වෙනවා. එතකොට පළමුවෙන් මතකයේ සංඥාව තියෙනවා යකේ තියෙන කොටස් වෙන කරලා පස්සේ අපිට තියෙන සංඥාවක් නැති වෙනවා. ඒත් යකේ තියෙන නිමිත කොටස් වලට අපි වේදනම් දාන්න කියනවා මේවා මනස මේවා නාර මේවා ඇත මේවා මේලා වේදනා. ඒ නිමිත කොටස් වලට ආගෙන කතා කරනවා විවහාර කරනවා. එතකොට මේ නම් වලින් දැක්කන කොටස්වල තියෙන මූල ධාතු හතරක් කියලා නම් පිටින් පන්නනවා දැක්කොත්. මේ තියෙන පස්වෙනි පාඩුවා පොතේ ජෝවායේ තියෙන සුද්ධාත කොටස් වල වෙන දෙයක් නැතන. අටපද කියලා නේ මාස්ටර් වෙන්නේ නහර කියලා නේ දවසින් හරියට දැක්කොත් ඒ අටකතුමක් නහලාදී වශයෙන් හිතන්නේ නැතිද? එතකොට පස්වෙනි පාඩුවා පොතේ ජෝවායේ තියෙන මූල ධාතු හතරක් තියෙනවා කියන එක මතකයි. මේකත් සංඥාවක්. පඨවි ධාතුව හඳුනා ගැනීම සඳහා ඉස්සරහින් ඉඳලා ඉස්සර කාලේ ඉඳලා භාවිතා කරන යදාගෙන තියෙන වචනයක් ඒක හඳුනා ගැනීම සඳහා මේකට අපි පඨවි ධාතුව කියනවා. ඉතින් මේක විශේෂම සංඥාවක්. ආපෝ ධාතුව හඳුනා ගන්නත් ආපෝ ධාතුව කියලා පිළිවහරද. ඒක විශේෂම සංඥාවක්. ඒකෙන් තේජෝ වාය සහ සංකාරණයේ තේජෝ සංඥා බලතාව. මේ ඔක්කොම පිටේ තියෙන ධාම ධර්ම වමනයි. ඒකේ තියෙන රූප කොටස් වලින් කිසිවක් නෑ. පතරේ ධාතේ පතරේ ධාතු කියන සංඥාවක් නෑ. ආපෝ ධාතේ ආපෝ ධාතු කියන සංඥාවක් නෑ. ඒකත් එහෙම. එතකොට ඒක පිටේ තියෙනවා. ඉතින් ඉස්සරින් නම් ව්‍යවහාරපත්තනම් දෙකේ සංයම් වදාන කියනවා ප්‍රකාශ කරන එකනේ. ව්‍යවහාරකල ව්‍යවහාර කරන ආකාරය ගන්න පස්සේ ඒක සංඥාවක් පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සංඥාව කියන්නේ ඇත්ත වශයෙන්ම මුලා කරන ලබන දෙයක්. සත්‍යයක් නැති දෙයක්. ඇති දෙයක් දෙන්නා දෝෂපත්‍ය මුලා කරනවා. මේ සංඥා මුලා නිසා තමයි සංසාරේ බොහෝ විට දෙග්ගැස් දෙග්ගැස් යන්නේ. මේ සංඥා මුලාවට ප්‍රධානම හේතුව තමයි තමන්ගේ තුළ තියෙන අවිද්‍යාව. මොකක්ද? දැන් අත කියන සංඥාවකින් මුලාවන්නේ අත හැදිලා තියෙන මේ කොටස් වලින් කියලා දකින්නට බැරි මුලාවක් තියෙනවා. අවිද්‍යාව තියෙනවා. ඒකත් මේ අපේ තුළ තියෙන ශරීරයේ විවිධ කොටස් නානරම මාස්කකතුන් දාදී විවිධ කොටස් ඒවා මේ මේ කොටස් වෙන හඳුනා ගන්න ඒවා හැදිලා ඇති මූල ධාතු හතර දකින්නට බැහැ. හතරක් සමිඥාවක් තියෙනවා. ඒකේ මූල ධාතු හඳුනා ගන්නා පස්සේ අපෝතේ දුවවල්ලා. එතනත් අපේ සිතේ වෙන සංඥාවක් කර මෙතන වෙන මොකක්වත් නැහැ කියලා හඳුනා ගන්නට බැරි අවිද්‍යාවක් තියෙනවා. සම්බන්ධව සංඥා ලැබීමට අවිද්‍යාව පාදක වෙනවා. එතකොට එතන මේ පටවියාදී මේ සංඥාවක් සිතින් කියන දෙයක් කියලා අපි අයින් කළොත් එහෙම දැන් මේකට කියන්න දෙයක් නැති වෙනවා. දැන් මොකද්ද මෙතන තියෙන්නේ? ඒකට ඒක සාමාන්‍ය විද්‍යාවට කියන බලනවා. නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙන යන ක්‍රියාදාමයක් උතන තියෙනවා. මූල ධාතුවක් නේද ආදාන සතරේ ස්වරූපේ මොකක්ද තියෙන්නේ නැති නැති යන දැන් නැති වෙනවා ඒක නැති වෙනවා ඊළඟට කාර්යයක් ඒවා දෙනවා කියන කප්පෝ පොතක් පොයිද ප්‍රමාණය ආය නැති වෙනවා මේ විදිහට ඇතුලින් නැති වෙන ක්‍රියාදානක් නැති මේ සමහරවිට දැක්කොත් අර මූල ධාතුවක් නැතින සංඥාවයින් තමයි ඇති වෙන්නේ නැති වෙන ක්‍රියාදානක් නැති කියන සංඥාව මේකත් පිටතට දෙන එක අර සම්බන්ධනාගෙන මොකද අවසන් ඒකත් අනිත් බලන්න මොකක්ද කියන්නේ එතකොට තියෙන්නේ දැන් මොකක්ද ඉන්ටර්නෙට් එක මේකට මොකක්වත් කියන්න දෙයක් නැහැ මම මම මොකක්ද නැත්නම් මෙතන මොකක්වත් නැහැ කියනවා ඒකත් හඳුනාගන්න ඒකත් තියෙන සංඥා දැන් ඒකත් අයින් කරලා තියෙන මේකට කියන්නටම කියන්නේ මොකක්වත් නැහැ ඒක සම්පූර්ණයෙන් සිද්ධ වෙනවා ඒක නම් තමයි ඒකට කියාගන්න දෙයක් නේ හිතාගන්න දෙයක් නේ ඒක අරමුණ වලින් තමයි සිද්ධ වෙනවා ඒ ශූන්‍යත්වයට පස්සනාට පස්සේ ඒක අපි හඳුනනවා මේක ශූන්‍යත්ව ශූන්‍යත්ව මේක කිසිබව ඒකත් තේරුම් ගන්න මේකත් තමයි මේකත් ඉතින් මම කොහොමද මොනවද කියන්නේ දෙතේ යන්න තේන්නක තැනක් නෑ කියන්නට හඳුනා ගන්නට හැකියාව කියන සංඥා විරේකපත් දෙකකට පස්සන ඒ අරමුණ සම්බන්ධයි මේ විදිහට තමන්ගේ අරහතර කරන රූප පිළිබඳ ඇතිවන සංඥා ඔක්කොම මුලා බව තේරුම් මුලා කරන ගන්න බව තේරුම් අරගෙන ඒ එකේ සංඥා ආපස්ස කරගෙන බල බල යනකොට ඔන්න ඒක අන්තිමට මොකක්වත් කරන්න බැරි තත්ත්වෙට ඉස්සරහ මේක තමයි පරමාර්ථ ධර්ම වශයෙන් තියෙන එකම දේ අන්තිමට ඉතුරු වෙන්නේ ඔය පරමාර්ථ ධර්ම වශයෙන් කටේ තියෙනවා පොල් තියෙනවා තේජෝ තියෙනවා ආයතන තියෙනවා කියන එකේ කායෝක්ත සංකේතයක් නේ කායෝක්ත සංකේතය අර මානසික මානසික කර්ම. එතකොට රූපස්කන්ධයේ ඇහැට තියෙන පණ ඇතුළේ පණ ඇති සමන්යන් බාහිරේ ඕනම රූපයක් අල්ලන මේ විදිහට රූප සංඥාවේ මුලාව ටික ටික ටික ටික ටික ටික අයින් කරගෙන යන්න බලන්න. එහෙම අයින් කරගෙන යනකොට Tamanda තේරෙන්න තෝරන මම මේ රූප ගැන කොයිතරම් මුලාවද කලින් පස්සලා සිටියද මගේ සිත තුළ අවිද්‍යාව කොයිතරම් දුරට තිබුණාද මේක දන්නේ දන්නේ කිව්ව තමයි අවිද්‍යාව දැනගෙන තියෙන්නේ ඒක මේවා දැන් දකින්න දකින්නේ ප්‍රඥාවකින් ඒ දකින්නේ අපි හඳුනාගන්නේ දකුණ දකින්නේ ප්‍රඥාවකින් කියලා අපි හඳුනාගත්ත එකක් කියලා මේක ප්‍රඥාවයි ඉස්සෙල්ලා මේක හොඳට අවිද්‍යාව කියලා එකක් නේ ඒකත් අපි හඳුනාගෙන ඉන්නවා සිිතේන ස්වરૂපයක් හඳුනාගෙන ඉන්නවා වචනයක් පාවිච්චි කරලා ඉස්සරහ ඒ වගේම මේක හඳුනා ගැනීමට අපි පවචනයක් පාවිච්චි කරන ප්‍රශ්නාවක් ඒ වෙන වචනයක් හරි පාවිච්චි කරන පුළුවන් එතකොට මේ මේකත් පිටතට කියන හඳුනා ගැනීම ඒකත් සංකල්ප තුන තුන අන්තිමේදී මොකක්ද මේකත් පිටපත් මේ විදිහට තමන්ගේ ඇලත කියන රූප පිළිබඳ තියෙන සංඥාවන්ගේ නැතනකත් අවබෝධ කරගන්න ඕන. ඊළඟට කන දැනෙන ශබ්ද. ශබ්ද සංඥා කියන ඒවා කියන්නේ. මේ නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ. මේ ඔක්කොම රූපස්කන්ධය ගන්නවා. ඇහැට දැනෙන රූපස් රූපස්කන්ධය ගන්නවා. කනට දැනෙන ශබ්දයක් රූපස්කන්ධයක්. සබ්දේ කියන්නේ මූල ධාතු හතරේ ක්‍රියාදාමයේ තියෙන සිදුවන ක්‍රියාප්‍රතිපලයක්. ඒ නිසා සබ්දේ කියන්නේ උපාදාය රූප ක්‍රියාවට කියන්නේ අර මූල ධාතු හතර නිසා ඇති සිදුවන සංගතන කියන්නේ සෝපයක්. ඒ මූල ධාතු හතරේ බීජ සංයෝගයන් නිසා ඒ වගේ නිදාකාරණ උත්තරේම ආදී කරුණු වලින් ළඟට ලබන්නේ ඉතිරයන්. ඒක සංගතන කියන එකක් සෝපයක්. පස්සේ තියෙන එකක් සෝපයක්. හයර තමයි පස්ස කියනවත් ඔක්කොම රූප. ඒතර රූපස්කන්ධය අරගෙන අර විදිහට මුලත මුලත ඔක්කොම මේ සංඥා නිරුද්ධ කරගෙන නිරුද්ධ කරන සංඥාවේ තියෙන මුලාව අයින් කරගෙන යනකොට ඔය එනකොට තියෙන දෝපාදී ඔක්කොම දේවල් අඳන්නේ කොහොමද? Tamange ශරීරය පමණක් නෙවෙයි. ශරීරයේ යම්පණ හැක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, මොන ශරීරෙමත් තියෙනවා. ඒක අමතරව දැන් බාහිර වශයෙන් තියෙන රූප ශබ්ද ගන්ධ රස පොත්පත් තියෙන ඒවා තමයි ගත යුතු වන්නේ රූප සංකේතය. ඒකේ රූප සංකේතය ඔක්කොම දේවල් අන්තර්ගත වෙන මුලේ කොහොම දේවල් වෙන තියෙන සංඥාව අයින් කරගෙන ඉඳීම මුළු දෙස්කේම හිතියන පස්සට ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මුළු දෙස්කේ දෙසම බලනකොට මොකක්වත් නැහැ. තමයි ඒක නිකන් කිස්සෝ අ මේ ඒ නිසා වෙන්න ඔය පවතිනයි කියන්නේ. ආකාශ තලයක පිට පවතිනවා. මම අද තාපසේ පිට තියෙනවා. මොකක්ද? එහෙම පස්සේ පිටපත් කරන්න පුළුවන් භාවනා දිනකට. මේ විදිහට මේ සංඥාව යථාර්ථයේ තේරුම් ගැනීම තමයි. ඒකවල රූපේ දාගෙන ඊළඟ වේදනාව ගන්න. මේකේ කියවම ඔක්කොම දේවල් ඇතුළත්නේ. ඒක වේදනාව ගන්න. වේදනාවේ දැන් අන්න දුක් වේදනාව කියනවා. දුක් වේදනාව කියනවා. ඒකා වේදනාව කියනවා. වේදනා වේද ප්‍රබෝධය තියෙනවා නැත්නම් දැනෙන්න පුළුවන්. සත්‍ය සම්පස්සදාය වෙනවා, දෝෂ සම්පස්සදාය වේදනා වේවසින් ඕනනම් ගන්න පුළුවන්. ඔක දුක්ඛ සෝමනස දෝමනස ඒකාද වශයෙන් ගන්න පුළුවන්. කවර ආකාරයෙන් ගත්තත් තමයි මේ වේදනාවේ වේද ප්‍රබෝධය. ඒ වේද ප්‍රබෝධය අපදින් තමන් අපිට සුපදුක්ඛ ඒකාද කියලා ගන්නයි. සමන්ත යම් දෙයක් සත්‍යයක් දකිනවා කියන ලැබෙනවා දුකක් ලැබෙනවා නම් මහත් වේදනාවක් ගන්නවා කායික වශයෙන් හෝ එක්කම මානසික වශයෙන් කාර්යමානක දෙතුන් වශයෙන් ලැබෙන ප්‍රමුඛයි. එතකොට මේක අපි හඳුනා ගන්නවා. කොහොමද හඳුනාගන්නේ? මේ වේදනාව මම කියලා සංඥාවෙන් හඳුනාගන්න. මේ සංඥාව බලවා. ඊළඟට මේ වේදනාව මගේ කියලා වුණනම් හඳුනා ගන්න ගත්තාම ඒකත් සංඥාවෙන් කරන ලබන මුලාවක්. නැත්නම් මේක අපේ ධර්ම එකක් මේක නැත්නම් සාමාන්‍ය වේදනාවක් ආදී වශයෙන් වේදනාවේ ස්වરૂපය හඳුනාගන්නවා. මේක ධර්මයෙන් මේක ප්‍රවන්සම් ධර්මයෙන් නැත්නම් මේක සමාන සාමාන්‍ය එකක් නැත්නම් මේක තමයි ප්‍රණීතතෝය ඔය ධ්‍යාන වල තමාංග බලවල බලවල පස්සේ ලබන සම්මාසල වෙනකොට වාගේ පස්සලා කියන ඒ සුඛ වේදනාවන් මෙන්න දෙනවා මේ සුඛ වේදනාවක් සාකාන්තයි ප්‍රණීතයි මේක වශයෙන් හඳුනා ගැනීමක් තියෙනවා. මේ හඳුනා ගැනීම සිතේ තියෙන චිත්ත සංස්කාර ධර්මයක් පමණයි. එතකොට සුත වේදනාව හඳුනා ගැනීම සඳහා අපි ව්‍යවහාර කරන ව්‍යවහාර කරන බොහෝ කාලයක් ගත වෙන නිසා ඒක අපි හඳුනා ගන්නවා ඒ වචනේ සුත වේදනාව කියන වචනේ. ව්‍යවහාරපත්තාන්ගේ චේතනෙන් බලන්න. ව්‍යවහාර කරන කරලා කරලා මෝරණ මෝරණ මෝරණ කියන එකයි අපි හිත සංඥාවක් බවට පත් වෙනවා. එතකොට දුක් වේදනාවත් අපි හඳුනා ගන්නවා විවිධ ආකාරයෙන්. ඉතින් මේ දුක් වේදනාව ඇති වෙන හේතු මතත් ඒක හඳුනා ගන්න පුළුවන්. මේකෙන් ඇති වේදනාව පාදලකින්. කොයි ආකාරයෙන් හරි දුක් වේදනාව හඳුනා ගන්නවා. මඳහත් වේදනාව සමහර විට හඳුනා ගන්න ඉන්නේ. හඳුනා ගන්න සමහර විට සිතේ ඥානය නැත්නම් මම කියන්නේ ප්‍රඥාව දියුණු නැත්නම් එවැනි කෙනෙකුට එක්සාවෙන්න දකින්නට සමාධිය ප්‍රඥාව නැති කෙනෙකුට ඒක තියෙන කෙනෙක් උපේක්ෂා වේදනාවක් සම්බන්ධවම මේක උසස් උපේක්ෂා වේදනාවක් මේ පහත් උපේක්ෂා වේදනාවක් ඒ කියන්නේ ගේහ කුපණයක් සම්බන්ධ කියලා ඒ කියන්නේ ගුරුපාසිත ලෞකික දේවල් සම්බන්ධ එකක් නැත්නම් මේ මනස් කර්මයන් සම්බන්ධ එකක් නැත්නම් මේක අනාන සම්බන්ධ උපේක්ෂාවක් නැත්නම් මේක අඥාන උපේක්ෂාවක් ආදී විවිධ සම්බන්ධ උපේක්ෂාවන් ආකාරය මේ කවදාකවත් හඳුනා ගන්න මේ හඳුනා ගැනීම දෙක බලන්න. සමහර උදාහරණ ගන්න. දුක් වේදනාවක් දැනනවා කියන්නේ දුක් වේදනාව දැනනකොට ඒ වේදනාව හඳුනා ගන්නවා කියලා. මේක දුක් වේදනාව දුක් වේදනාව. පිටර තමයි වේදනාව දැනෙන්නේ. පිටරින් මේක හඳුනා ගන්න. එතන දුක් වේදනාව කියනවා. සමහර විට පිටින්ම මේක තවම මේකක් වෙනවා නැත්නම් සාමාන්‍ය කාර්යය එහෙම හඳුනා ගන්න. දැන් මේම අල්ලාන දුක් වේදනාවලට බලාගෙන ඉන්නකොට මේ දුක් වේදනා අනිත්‍යය කියලා දැක්කම මේක අනිත්‍යයි කියලා ඒකත් සංකල්ප වෙනවා. දුක් වේදනා දුක කියන එක පමණ නෙවෙයි මේ අනිත්‍ය මේ අනාත්මයි කියන එක සිතුම් කරන ළමයි හඳුනාගන්න. කියන්නේ යනවා ඒක නැහැ කියන එක මේ අභිමත සංඥාව ගැන අවධානය යොමු කරනවා. එතකොට ඒ විදිහට සුපදෙත් උපේක්ෂා වේදනාවන්ගේ හඳුනා ගැනීම බලන්න බලනකොට මේ ඔක්කොම සුඛයේ කියන නාම ධර්ම හද සංකේතවත් මේ සංඥා මාත්‍ර පමණයි කියලා කරන්නේ. ඒ අයින් කරොත් යන හරියටම මම දැකලාන්නේ. අපි දැන් දුක් වේදනාව තමයි දරගෙන මේ දුක් වේදනාවක් ඇතිවෙන දරුණු දුක් වේදනාවක් ඇතිවෙන්නේ කියලා සිතින් සිතාගෙන ඉන්නේ තමයි. සිතේ තියෙන එකක් මේක මම මේක අයින් කරනවා කියලා අයින් පැහැදිලිවම සත්‍ය වශයෙන්ම සිතින් අයින් කරන්න පුළුවන් වුණොත් මේ දුක් වේදනාව ඇතිවෙන ප්‍රබලතාවය ඒ 50 නෙමෙයි 60 70 80ක් විතර දෙනවා. කියන්නේ ඒ තරම්වලට මේ සිිතේ බලපෑම වෙනවා. එහෙනම් කටින් බලපාන කරුණ. ඉතින් මේ සංඥාවෙන් මේක තමයි ඉවර කරලා තියෙනවා. ඒක සංඥාව වේදනාවේ කියන මේ සංඥා ප්‍රවේශයන් මේක අයින් කරන්නේ. එතකොට දුක කියන එක සංඥාවක් දුක් කියන එක සංඥාවක් උපේක්ෂාව කියන එක සංඥාවක්. මේ සංඥා තුනම අයින් කරලා. වේදනාවක් කියන්නේ. එතකොට ඒක අයින් කරාට පස්සේ දැන් මොකද කියන්නේ? දුක වේදනාව කියවත් යොමුීමක්. දුක් වේදනාව කියවත් නිවීමක්. උපේක්ෂා වේදනාව කියවත් නිවීමක්. ඒකෙන් තමයි බුදුහාමුදුරුවෝ වේදිකී සෝදිස්සේ තස්මා වේදනා දුක්ඛ කියන්නේ. නිදින නිසා හරන්නේ වේදනාව කියලා කියන්නේ කියලා මාතෘකාවක් දුරුපණයක් තියෙනවා කියන නිසා. සරසතුණ දුක්ඛන නදහතන තේරුම් ගැනීමක් කියනවා. ඒක සැපදුම් නැහත් කියන කාරණේ කරාට ඉතින් මේක නිදීමක් කියන සංඥාවක් අපි බලනවා. දැන් මේකත් අයින් කරනවා. නිදීමක්. එතකොට ඒක විඳින කියන එක හඳුනාගන්න දැක්මට නාම ධර්මයක් නේ. නැත්තම් චිත්ත සංස්කාර ධර්මයක් නේ. එහෙනම් එහෙම හඳුනාගන්න. ඒකත් දැන් මෙතන ඇති ඇති නැති නැති යන පරමාර්ථමය ධර්මතාවයක් තිබෙනවා කියලා හඳුනාගන්න පුළුවන්. ඒක තමයි විදාකාරම අත්තට පස්සේ යනකොට හඳුනාගෙන ඉඳ ගන්න. ඒගේ කර්මනාන්‍ය ප්‍රඥාවාදී කර්ම මත ඒක මොකද කියලා හඳුනාගන්න පුළුවන්. අපි මේ කියන ආකාරයෙන්ම හැම දෙයක්ම සිදුවෙනවා නෙවෙයි. ඒකනාගේ ප්‍රශ්නාව දැනෙන ධර්මහානියන්ගේ කවුරුමත හෝ වෙනස් කරන කවර ආකාරයෙන් හඳුනා ගත්තත් ඒ හඳුනාගෙන අයින් කරන්නට පුළුවන් වෙනවා. එතකොට මෙතන චිත්ත සංස්කාර ධර්මයක් නැත්නම් නාම ධර්මයක් වන්න තියෙනවා. ඒ විදිහම මේක ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැත්නම් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මේ ඇති වෙන එක දැකලා මේවා ඇති වෙනවා කියන එකත් හඳුනා ගැනීමත් නැති වෙන වේදනාව දෙස බලලා නැති වෙනවා කියන එකත් සංකා ගන්නට ඒකත් එක්ක සංකාවක්. ඒකට ඇති වෙනවා කියන එකත් සංඥාවක් නැති වෙනවා කියන එකත් සංඥාවක් මේකත් සංකල්ප පුළුවන්. ඒකම බලහින් ඉන්නකොට ඒකට යන්නට කරන්නට දෙයක් නැතුව පිට මේවන සම්මාත මුළු කාර්ය අයි ගන්නවා වගේ වතුර ගොඩට ගන්නවා. අ කොහොමද? පිළිකලයන්ට කොහොමද? ඒ සිත්වල වීමට වේදනාව සහ සංඥා දෙකම එන්නේ. ඒ මනෝමන මුළු සමාහත මුළු කායම නොපලේන සුඛයි කාය දෙකම සීතලයි. ඒ විදිහට සංඥාව නිරුද්ධ කිරීම තුළින් සිදුවන්නේ වේදනාව පිළිබඳ තියෙන සංඥා. ඊළඟට ගන්නවා සංස්කාර සංඥා. රූප වේදනා සංඥා සංකාර ඊළඟට සංඛාර කියන්නේ සිදුවේ. මේ සිතිවිලි විවිධ විදිහේ දෙකක් හඳුනගන්න බොහෝ දෙනෙක් මේක ගැන අවබෝධයක් යොමු කරගන්න තේරුම් අරගන්න. ඉතින් මම මෛත්‍රී කරනවා මම කරුණා භාවනා වඩනවා මම විදර්ශනා භාවනා කරනවා විවිධ විදාකාර මුදින් තමන්ගේ උත්සාහයන් හඳුනාගෙන ඉතිනේ මට තරහක් යම තරහතාව මට ලෝභය ආව උරුමෙට සිත්තරය තියෙනවා සිත් සංස්කාර ධර්ම මේ චිත්ත සංස්කාර ධර්ම කුසල් වන්නක් පුළුවන් අකුසල් වන්නක් පුළුවන් කුසල් අකුසල් නොවන චිත්ත සංස්කාර ධර්මත් වන්නත් පුළුවන් අපි උදාහරණය ලෝභයක් කියන එක ආසාව මේ පැතුණාට පස්සේ භවනා දෙන කෙනෙකුට ලෝභයක් ඇතිවෙනම ලෝභයක් කියලා අඳුනා ගන්නත් පුළුවන් නැති කෙනෙකුට දෙන කපන්න පුළුවන් කරන්නේ කියන්නේ ලෝභය කියලා මොකද කාම කිරි මොකද වෙලා ගියාට පස්සේ තමයි ඉතින් ලෝභයක් ඇතිවෙනවා කියලා වදකුනේ සංහාර දෙකක් දකින්නට පුළුවන්. ඒකත් භවනා දේන කෙනෙකුට දකින්න පුළුවන් නම් මේ දෝෂයක් තියෙනවා කියන්නේ. නැත්නම් රාගයක් ඇතිවෙනවා රාගයක් ඇතිවෙනවා කියලා දකින්නට පුළුවන්. දුෝම දුෝදක් තමයි සලා ධම්මා දිට්ඨා සලා රන්ති සංකේපජානාති කියන ආභිලක්ෂ තුනක් වතුරා යකාමිය සතෙන් දක්වන්නේ. දැන් මේ ආදෝෂ චිතරාග චිතවලින් බැඳීම ආදී අසංකේය හා සම්බන්ධ ඕනෑම සතන අපිට ඇති වෙනකොටම සංස්කාර ධර්මයක් ඇති වෙනකොට ඒ ලෝභය කියන එක සමන්දේ සිත තුළ පහළ වුණා තමයි. නමුත් ඒ පහළ වෙච්ච නාම ධර්මයේ හඳුනා ගැනීමට අපිට ඒක අපේකට සංඥාවක් දැම්මා. ඒ දෙයක් කියලා. ඒක තමයි ලෝභය කියන්නේ. ඉතින් මේක සිිතේ තියෙන සංඥාවක්. මේක හරිය ගැඹුරින් දෙන්නේ පිටියට පස්සේ නෑනන්න කරන්න පුළුවන් මේ සිිතේ තියෙන මේක සිිතේ ධර්ම ගන්න. මේක සිිතේ ධර්ම අරගෙන මේවා හඳුනා ගන්නා විවිධ ආකාර. සූර්ය සත්‍යය සෝපස්සත්තා සෝපස්සත්තා සෝපස්සත්තා කියන මානසික කරන. ඒකට අපි හිතනවා මෙතන මේ කරන ක්‍රියාදාමය මෛත්‍රිය අපි මේ කරන්නේ මේක මේක අපි හඳුනා ගන්න මෙතන මෛත්‍රියක් තියෙනවා. මේක බුදු සංඥාවක් පමණයි. ඒ කියන්නේ මේ පිටත් පහළම සාධන ධර්මයේ හඳුනා ගැනීමද අපි සංඥාවක් දාලා තියෙනවා. දැන් මෙයාට මේක කියනකොට තේරේ කාලෙත් වශයෙන් කරන එක ටිකක් හරි අපාසේ සමාධි ප්‍රඥාව ගැඹුරින් තියෙන තෝරන. නැත්තම් රෝගයක් තියෙනවා. ඒක අපි හඳුනා ගන්න මේ රෝගයක්. දීපයක් ඇතිවෙනවා. මේ අපි හඳුනා ගන්න එක දීපයක් කියලා. ඒකමක් හරි සංගරාකාරකාරී කුසල වේවා කුසල වේවා සිතේ ධර්මයන් සමාධිය පිටතට පහළ වෙනකොට ඒ සිතේ ධර්ම හඳුනා ගැනීමක් තිබෙනවා ඒ හඳුනා ගැනීමට සංස්කාර හඳුනා ගැනීම කියලා තියෙනවා ඒකට සංස්කාර සංඥා කියන ප්‍රකාශය මෙන්න මේ සංඥා හැර මෙතන මොකද්ද කියන්නේ කියලා බලන්න තමන්ගේ සිතේ තුළ පහළ වෙන විවිධ සිතේ තුළ සල්ලාගේ අතුසල්ලාගේ මේ කුසල නකුසලාවේ නිද සිටිනේ කියන උපාදානයේ නිරුද්ධ වීම සඳහා විශේෂයෙන්ම සංඛාර නිරෝධය අධ්‍යක්ෂණය සඳහා මේක ප්‍රායෝගික වශයෙන් කරන්නට පුළුවන් නම් ඒක දිගින්ම උපකාරවයි. එනිසා මේ පිටේ පහළ නිද සිටිනේ දාන්න ගන්න කුසල නකුසල ඕනම සිටිනලක් මේ සම්බන්ධ තේරුම තේරුම් සිටින ගන්න මේ සිතිවිලි වලින් හඳුනා ගැනීමට මොන විදිහට මේවාද නම් දැනීම ඒක නාමික අයින් කළොත් එහෙම මේවා උසස් සිතිවිලි මේවා පහළ සිතිවිලි මේවා අබ්දී මේවා අසබ්දී මේවා අපේ උත්සාහය සම්බන්ධය මේවා නාටකය ඔක්කොම අපි සිතුම්ලාගෙන තියෙන දෙයද මේ ලේබල් ඔක්කොම අයින් කළොත් එහෙම මොකක්ද මෙතන තියෙන්නේ කියලා බැලුවාට පස්සේ තමයි තේරෙන්නේ කුඩෝ දැනුම් හත්වෙනි තවති කරන්නේ. එතකොට මේ කිසිම උපාදානයක් එක තුළ පවතින්නද බෑ. ඒ අවස්ථාවේ උපාදාන නිරුද්ධ නොකලත් මේ අවස්ථාවේ උපාදානය පවතින දැන මොකද මේ සිතින් සම්බන්ධ උපාදාන අල්ලාගෙන මාත්‍යයි. අපි යම් කිසි දෙයක් අල්ලා ගන්නවා නම් ඒකට අපි උපාදාන කියලා කියනවා ඒක පවතනවා. දෙන්නේ සංස්කාර සංයතන සංඝාව ලයින් කරන අයින් කරන විදිහට සංඥාවක් දැන් චිත්ත සංස්කාර ධර්ම හඳුනාගෙන ඔක්කොම අයින් කරගෙන ගියොත් ඒක කියන්නේ දෙයක් නෙමෙයි මොකක්වත් කරන්නට දෙයක් නැතුව යනවා. මොකද කරන්නට බැරුව යනවා. නැතුව යනවා නේද? අන්තිමට ගිහිල්ලා එක තැනක ඉඳලා. ඒ වෙනවා කියන්නේ චිත්තට යන්නට බැහැ නේද කොහොමද? යන්නට තැනක් නැතුව. සමහර විට මේ අවස්ථාවේදී චිත්තය බලවන්නට පස්සෙ. බලවන්නට පස්සෙ නැට නිින්ද යamak නෙමෙයි. නමුත් Taman ඉන්නේ කොහෙද කියලා දන්නේ ලෝකයක් තියනවාද කියලා දන්නේ නිින්දකින් ලක්ෂණ තමයි මේකට ගන්න. දැනීමක් පවතිනවා කියන්නේ. මෙන්න මේ දැනීමට පිටපත් කරගන්නට පුළුවන් වුණොත් මේ දෙක බලාගෙන ඒ දෙක බලාගෙන ඉන්නකොට අනිත් ඉන්ද්‍රයන් තුළින් මේ චිත්ත සංස්කාර ධම්ම දීකාකාර වේදනා සංඥා සංකාර ආදී දේවල් ඇති වෙන ඇති නැති වෙන ඒවා මොන මොන තේරුම් ගන්නද කියන්නේ නැති වෙන ආදී වශයෙන් පැහැදිලිවම දකින්නට පුළුවන්. ඒ නිනෝට මුතු සත්‍යක්ම සම්පේ වෙනම පිට දුවන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාව සම්බන්ධයෙන් අපි තමයි සංසාරයෙන් සත්‍යයෙන් ඉස්සවල ලෝකියක් නෝනවා නැත්නම් ලොකු සත්‍යයක් වෙනවා. ඒ මොකක්ද පාඩ රැකෙනකොටම Tamante අර ගැඹුරුම සත්‍යයේ ඉන්න කෙනාට සාධ්‍යත මුසෝල වාන් ජන්තු දෙමූරු වලක අත්තියෙන්නේ නැහැ. සත්‍යයටම ගිහින් ඉන්නවා. ගන්න කලෝ මොනවත් නෑ එන්නේ අරන්. එතකොට මේ විදිහට දෙයට සබ්දයේ ලබන හැටි සම්බේ කම්පන වෙන හැටි මොලේ කාර්යයන් ක්‍රියාත්මක කරන හැටි ඒක දැනීම බවට පරිවර්තනය වෙන හැටි මොලේ කාර්යයන්ගේ නම් කිසි කලණයක් තිබෙන්නේ නැති. හරි මේ දේවල් සමන්කව දකින්නට පුළුවන්. කිසියම් කල්පෙන් පිටලා ඒක ටිකක් ඒක සෙලවිලා ඒ තත්ත්වයට පත් වෙනවා. ඒක සෝත විඥානය කියන්නේ මේකයි කියලා. අපි ඉස්සර ඒක මේ ඉස්සර මේ සෝත විඥානය කියලා ලේබල් එකකින් හඳුනාගත්තා සංකල්ප කරන කාර්යය වුණාට පස්සේ දැන් මේක කියන මේක සෝත විඥානය කියලා. සම්මේ සෝත විඥානය ඇති වෙන්නේ එහෙමයි කියලා දකින්න බෑ එහෙම නේද? නැත්නම් ඒක හැඟීමක් පමණයි. එතකොට මෙතෙන්දී ඒ ක්‍රියාදාමයේ පැහැදිලිව දකින්න පුළුවන් ඉන්ද්‍රිය හයතම සම්බන්ධයි. ලොකෝ ගැඹුරු ප්‍රශ්නාවක් ඉන්දිය ඇතිවන්නේ මේක කරන්නද හැමෝටම පුළුවන් ද කියලා මම මම කියන්නේ නමුත් ප්‍රශ්නාව සමාජීය ජීවිතේකට ඒ විදිහට සංස්කාරක් සම්දේ පවත්නා උත්සන්නව ලොකෝ නිරුද්ධනෙක් කරලා ගියාට පසුව ඇති වෙන අන්තිම දර්ශන සත්‍යය ඉඳගෙන මේ සත්‍යය දකින්නකොට ඒ යටතමගේ තාත්තයට මම බමානසිත කියුවට ඒක ඇත්ත වශයෙන්ම බමානසිත නෙවෙයි. දැන් මම සාමාන්‍ය ලෝක සත්‍ය බමානසිත කියන්නේ නින්ද කියලා වගේ තාත්තයි. මෙතන නින්ද කියලා නැහැ. නින්ද යන්නේ නැහැ. නමුත් Taman දන්නේ නැහැ ලෝකයක් කියනවා දන්නේ නැහැ. ගන්න කලවලට කියනවා දැනීමක් පවතින ඇත්තයි. ඒක කිසිම අරමුණක් නැහැ දැන්. මේක කැමති තාත්තා මම කියන්නේ ඒකට කැමති තාත්තා මේක ඉන්නතෝ. කියන්නේ Tamanda බලෙන් නොනකින් නැගිට්ටොත් නේද ඒකත් එක්ක පස් කරගන්න එක බොහොම අමාරුයි. ඒ මොකක්ද කියනකොට පස්සම තියෙන දැන් නැගිටිනවා නම් නැගිටිනවා කියන එකක් කියලා නැගිට්ටොත් නේද බලෙන් නැති කරගත්තොත් මේ තාක්ෂය නැවත ඒ තාක්ෂයට Tamanda ඕනකම තිබුණත් පස් කරගන්න ඕනේ. සාමාපාසී තාක්ෂයට යන්න දෙකේ ස්වභාවිකව නැතිවෙනවා. ඒකෝට ඒ විදිහට සංස්කාර සංවේදී බව පවත්නා වූ සංඥාව නිරුද්ධ කිරීම තුළින් මේ විදිහට අත්දැකීමක් ලබන්න පුළුවන්. ඊළඟට අපි විඥාන ස්කන්ධයට බලමු. විඥාන ස්කන්ධයේ පවත්නා වූ සංඥා. අපි පස්වද විඥාන ගැන කතා කරන්න තියෙනවා නම් මේ කාලේ දාත මොකින්වත් එතකොට විඥාන ගැන කතා කරලා දෙනවා. විඥාන කියන්නේ හඳුනා ගැනීම. දැනගැනීම. විඥානාත්මක ප්‍රෝමෙත්තේ තස්මා විඥානං උපදිතේ විඥානනය කරන ගැනීමක් ඇති කරගන්නවා. ඇහැට රූපයක් දකිනවා. දැක්කට පස්සේ සත්‍යඥානය ඇති වෙනවා. දැන් අර කලින් අධ්‍යයනය ලැබුණා නම් මේ මොනවද කියලා දකින්න පුළුවන්. නැති කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියපු වචනවලින් මොනම දෙයක් කියලා තමයි කරන්නේ. සක්කුණ්ඩ පරිච්ඡේ රූපේදී උපදින සක්කුණාන ඇතිවෙනවා රූපේ කියන මේකතනාව සක්කුණාන ඇතිවෙනවා. මේ ඕක තමයි හේතු වශයෙන් දකින්න ඒක තමයි හේතු වශයෙන් කියන්න දක්වන්නේ නේද? එතකොට කොහොමද මේ සක්කුණානේ පහළ වෙන්නේ? අනේ අධ්‍යාත්මික ප්‍රෝතන ඥාන ආපේත සංසන්දා ලැබෙනාට පස්සේ ගහන වෙනවානේ. ඒකට දස්සාවන් පස්සේ දේවහා විඥාන, කායස්පස්සම් වුණාන් පස්සේ කාය විඥාන, සාමනසේ ධර්ම වුණාන් පස්සේ මනෝ විඥාන කියන මේ විඥාන කොටස් හය විඥාන කායවත් හය කොටස් හයක් තියෙනවා. මේ කොටස් හය තමයි විඥාන කියලා කියන්නේ. මේ විඥානයෙන් කරන්නේ මොකද? දැනීමක් ඇති කර දෙන එක. මේ දැනීමක් ඇති කර දෙන එකේදී ඒ දැනීම හඳුනා ගැනීමට අපි නිවැරදිව දාලා තියෙනවා මේකට චක්ක විඥාන කියනවා මේකට සෝත විඥාන කියනවා ගමන ජීවා කාම මනෝ කියලා මේ මේ විඥානයන්ට අපි කියමු කියලා සම්මත කරගන්න තියෙනවා නැත්නම් ඉස්සෙල්ලා මේක බාහිර කරලා බාහිර කරන වෙලාවට ඒක සම්මතයක් බවට පත් වෙනවා ඒක නිසා මේ විඥානවල තියෙන විඥාන කොටසයි කියන ඔය චක්ක විඥාන ආදී කතා හිතේ කියන ලේබල් විතරයි කියලා අයින් කළොත් නෙමෙයි. ඔතන තියෙන මුලාව තමයි දකින්නට පුළුවන් වෙනවා මේ ඉන්ද්‍රිය අයතලෙන් ඇතිවෙන බුදු දැනීමක් විතරයි චක්ක විඥාන දෝෂ විඥාන කියනවා සත්‍ය දේවල් නෙවෙයි. මේ බයෙන් මේ කරන්නේ මොකද සංඥාන තෝරඥාන ආදී දේවල් අනුගමනය කොට දක්වන පරමාර්ථ වශයෙන් විද්‍යමාන වන කවදාවත් නැති ගන්න පුළුවන් දේවල් නෙවෙයි. පරමාර්ථ ගැන කොච්චර බෙදාන්න බෙදාන්න බෙදාන්න ඉන්න තේින් හරියට බෙදන්නද බෑ ඒක විතරක් සම්බන්ධවට ඉතර වෙනවා. ඒක නිසා ඒවට පරමාර්ථ ගන්න තියෙනයි කියලා ඔය අභිධර්ම පොත් සඳහා පොත් නම් මේ විතර කියන සඳහා මේ පොත්වල යාලන්ත දක්වා තිබෙනවා. ඒකෙන් දැන් මෙතන කියන කතාව ඉන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ස්තෝත්‍ර විලාස කරලා තියෙනවා. ඒ බින්දර උපමා කරලා. මහණෙනි ගොමනිකා බින්දරය කියනවා. ඒකට ගොම බින්දර කියනවා. ඉන්දියාවේ ගොම දාලා බින්දර පත්තු කරලා ලංකාවේ නැතිනවා. අදත් එහෙම කරලා ඉන්නවා. එතකොට රොඩු දාලා රොඩු කේන් දාලා බින්දර පත්තු කරනවා. ගම්බ දෙනවා. මිනිස්සු ඉතල කාලේට අර රතු දාලා පොළේ එකතු කරලා බින්දර පත්තු කරලා බින්දර පත්තු කරලා බින්දර පත්තු කරනවා. එතකොට ඒකට රොඩින් දෙන්නේ. තරල කාලෙන් දිනකටපත් වුණා දාලා දෙන්නේ කියලා. ඒ ඉස්සර කාලේ දින නද කාලේ දින මේක තමයි මොනවා හරි දිනකටපත් වුණා. ඒක මොනවද කියන්නේ? ආයෙත් දෙන්න හදලා ආයෙත් දෙන්න හදලා ගන්න. උදාහරණයක් උපමා කියලා කියනවා. මෙන්න මේ වගේ මහින්මන දක්ෂිනාන කියන තෝතන කියන ගාන ගාන කියනවා. ගොම දාලා දෙන්නට පස්සේ කරා සුඛයි, රොඩු දාලා දෙන්නට පස්සේ කරා සුඛයි, දඩ දාලා පස්සේ කරා සුඛයි, ඇති වෙන ගින්දර ගින්දරයි. දහස් වශයෙන් දෙනවා නම් තේජ දහස් වලින් අපි කිව්වොත් වැඩිපුර තේජ දහස් වෙන එක. ඇති වෙන තේජ දහස් ප්‍රබලම එකක්. අද වෙනින්ම දෙකේ එකක්. තේජ දහස් තේජ දහස් වශයෙන් නැතුව. මේ ඔබට රොඩු තේජ දහස්ය, දඩ තේජ දහස්ය, ගොම තේජ දහස්ය කියලා කියනම මේක බොරු. ඒක වැරදි. ඒවා දුවන චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දිවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන එකට මනෝමය විදිහට කියනවා කියලා බුදුහාමුදුරුවෝ කෙලින්ම ප්‍රකාශ කරලා තියෙනවා මේ මන්ත්‍රය. කතාව තමයි මේ බුදුහාමුදුරුවෝ ඒ විදිහට ඉස්සේ දැක්කේ. එතකොට විඥානවල තියෙන ඒ කොටස් ටික අයින් කළා කියන්නේ. එතකොට සුදු දැනීමක් විතරයි ඉතිරන්නේ. මොනවද කියන්නේ ඒ දැනීම? දැනීමට දැනීම කියනවා මේකත් සංඥා ඒකත් සංකල්ප. මේකත් නිරන්තරයෙන් අනිත්‍ය කියනවා නිරන්තරයෙන් වෙනස් වෙනවා නිරන්තරයෙන් නිරුද්ධ වෙනවා. ඒක නිසා මම මේ මගේ මේ මේවත් ඔක්කොම කරනවා. මේ සංඥා සංකල්පයෙන් මුත් සම්පූර්ණ වෙන්නේ. ඒක දෙනා කියන්නේ සිත නැත්තර නැතුව තියෙන දුනවා වෙනා නෙවෙයි. අපිට කියන දෙයක් නැතුව සිත නිවිලා සාන්ත වෙනවා. ඒකට අපි නිවනේ කියලා කිව්වොත් එහෙම මේකත් අනිත් දැනන්නේ කියලා නිවනට දෙනවා. ඒ නිවන කියන්නේ සංඥාවක්. එනිසා යම් කිසි දෙයක් හඳුනා ගැනීම සඳහා ඒ වෙලාවේ අපි අත්දැකීම සිිතේ ස්වરૂපය හඳුනා ගැනීම සඳහා අපි වචනයක් වල කළා. එතකොට නිවනේ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නිවන ඕනකක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ වචන 40 ගණන් ප්‍රකාශ කරලා තියෙනවා නිවන දැක්වීම සඳහා. ඉතින් නිවනේ කියන්නේ ඕනාදියන් ගන්න ගන්නේ හදිස්සියේ. අපලිස්සා එතකොට ඒ විදිහට ඒ නිවන කියන සංඥාව සංකල්පයෙන් මොකක්වත් මෙතන කියන්නට කාරණා දෙන්නේ නෑ. දෙවි මාත්‍යක් කියන එක මේකත් කියන්න දෙන්නා කියලා නිසා දෙවි මාත්‍ය කියලා කියවට. මොකක්වත් නැතුව ලෝකෙත් පැත්තකට ඉරගෙන තමන්ගේ ජන්මයේ සියුම් දැරීමක් වෙන්නේ ඔච්චරයි ලෝකෙදී. තමන්ගේ සංස්කාර ලෝකයන් බැලුවාම තේරෙන්නේ අර සියුම් දැරීම දෙමළ ප්‍රේතයට ඔය ඉතපාසින ඔය කියුවට හේතු මත හේතු මත ඔය මත පිට තියෙන රූපෝ කියලා එහෙම කනනවා රූපේ සයි ඔක්කොම ඒවට නම් වෙන රූප ශබ්ද නන්දරද පොට්ටම් දේවා මෙන්නගේ සාදස් විඥාන දෝෂ විඥාන ආදී නැත්නම් රූප සංඥා ශබ්ද සංඥා ආදී ගන්ධ සංඥා රස සංඥා ආදී කියනවා නැත්නම් වේදනා කියනවා නැත්නම් සංස්කාරයත් ඔක්කොම හේතුඵලයෙන් මත ඇතිවන පරිබාහිර දානවා අධ්‍යාත්මික පරිභාෂිත දේදී කියන ගැඹුරුම අවස්ථාවක් මේ ප්‍රකාශය. ඒ අධ්‍යාත්ම ආකායයන් පස්සේ බරිදාන ආකායයන් පස්සේ කියන දවසින් සතරක් පටන් ගන්න භාවනා පොත්පත්වලට එකකින් දක්වන අධ්‍යාත්මික දැන අතු තමන්ගේ සංකාන හා සම්බන්ධ බාහිරින් පරිණාමයෙන් සිදු. එතකොට නෝකේ ඕන එකක් ඒ විදිහට අධ්‍යාත්මික බලන්න කියලා මොනවද දැක්කේ? ඒ සතරක් පටන් ගන්න මෙතෙන් යක්ෂික වෙන්නේ අර අන්තිම දෙකෙන් දැනෙන තමන්ගේ රූපයක් පරිබාහිරයි. තමන් කියන්නේ සම්මුතියක්. තමන්ගේ වේදනාවක් පරිබාහිරයි. තමන්ගේ අසකරණාවතේ පරිබාහිරයක් පරිබාහිරයි. තමන්ගේ සංඥාවල පරිබාහිරයක් ධම්ම තමන්ගේ සංස්කාර පරිබාහිරයක් ධම්ම වාස්පත්. ඒ එතකොට නවත්යන පිටින් මතකයේ පුද්ගලයේ බාහිර පස්නා කියලා නැහැ. නිසා විමුක්තයි කියලා කියන්නේ. විමුක්ත එකක් කියලා වෙන සුදෙන් ප්‍රකාශ කරන විමුක්ත ඥානය සම්පූර්ණයෙන්ම දහස්. විමුක්තයෙන් විමුක්තයෙන් තේ පදානම් කියන්නේ සම්බුදුමෝද දක්වන නිදහස් වුණාන් පස්සේ මම නිදහස් වුණා කියලා දැකගන්නවා දැනගන්න. විමුක්තයෙන් විමුක්තයෙන් තේ පදාන. මේක දකින්න පුළුවන්. ඒක දැක්කට පස්සේ තමන්ට තේරෙනවා මේ අන්තිම දීප්‍රේතයට පවතින හේතු ටික. ඒක තමයි කම්මපස්සිය, දීපෙන් දේ රූපපස්සිය ආදී හේතු. ඒ ඒකත් පොඩි දුනාට පස්සේ කොහොමද පණක් වෙනවද නියම ඒ මෙහා දුකේ කියලා වටින එකම තමයි දුකේ කියලා කියලා කොහොමවත් අත්දකින්න පුළුවන් ඒ නිසා මම මේක තාක්ෂණිකව තාක්ෂණිකව මේකේ සාධාරණ තියෙනවා නිදවස් සනාට පස්සේ හදන්නවා ඒ නාමයෙන් සම්බන්ධ කරගෙන පටන් ගන්න යන අතරේ සත්‍යාති ප්‍රදාන සිද්ධාර්ථයේ තේමාවේ කලිත දෙකලායි මේක පස්සේ කරන්න දෙයක් නෑ කියලා පදනාටි දකිනවා දැනගන්නවා හිතනවා නෙමෙයි. ඒක නිසා තමයි සතිය සතරන්නේ මෙන්න සූත්‍රයේ සත්‍යඥාන්තයේ ප්‍රකාශ පටන් ගන්නකොට ප්‍රකාශ කරන්නේ මෙන්න කරුණ නිවන දිහාකාරයෙන් දකින කෙනෙකුට මනස් වෙනවා ඒ රහත් වූ කෙනෙක් කියන්නේ. සත්‍යඥාන කුසලෝ මුත්තේ නිකෝටි වල පරික්‍රමයෙන් ධර්මයේ මේ සුතවත් පිළිමේ සම්පූර්ණ සූත්‍රය කියලා එන්න මේ මේ පාඩුවට කීපතාවම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විදිහට සංඥා සංවේය තේරුම් ගන්නට බලන්න. හරියට කළොත් එහෙම ඔය කීපී දෙකල් ගන්න පුළුවන්. ඒකම ප්‍රතිපලන ලැබුණත් පහළ පහළ ප්‍රතිපලයක් අය ගන්න පුළුවන්. ඒකත් අපි සංඥා ගැන කතා කරේ කතා කරපු ආකාරයන්ට මොකද සංඥා ගැන හඳුනා ගැනීම ඒ හඳුනා ගැනීම දීප ශබ්ද ගන්ධ රස පොත්කන්ද ධර්මයන් දාසේවයි ඒ වගේම අරූප ශබ්ද වේදනා ශබ්ද සංඥා ශබ්ද සංකාර ශබ්ද විඥාන ශබ්ද කියන ඒවා සංකා ගන්න ඒ කොයි ආකාරයෙන් කියලා සායතන වශයෙන් කියලා ස්කන්ධ වශයෙන් කියලා දහස් වශයෙන් කියලා නාම රූප වශයෙන් කියලා කොයි ආකාරයෙන් කියලා එකම දෙයක් වෙනස් වෙනස් ආකාර වශයෙන් කරන්නේ විස්තර මේවා හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම කියන්නේ ඇත්ත වශයෙන්ම නැති දෙයක් ඇති දෙයක් ඉඳලා මුලා කරන දෙයක්. ඒක නිසා මේකට කියන්නේ මරි සුසුමා සංඥා කියලා නිදුක් කියලා. ඒක අමතර මේ සංඥාව ගැන බොහෝකාරයක් සම්බන්ධිතේ සංසම්බදානේ මේවා හරියට කරලා කරලා කරලා බොහෝ කාලයක් ගියාට පස්සේ ඒක ප්‍රකාශිත වෙනවා ප්‍රකාශ කරලා ඒක සම්මත වෙනවා මේ විදිහට එන්නේ ඒ තමයි මේ සංඥා දුරන්නේ එතකොට ඒ සංඥා ඒකෙන් දෙන කොහොම තමයි ඇති නැති දේවල් තමයි මුලා කරන දේවල්. මේ සංඥා තුළ තියෙන මුලා කරන ස්වરૂපය ඒක කියන්නේ විපරිණිත ස්වરૂපය. විපරිණාම කියන බුදුහාමුදුරුවෝ දක්වන්නේ. අනිත්‍ය මුත් සංඥාන සංඥාන කල්ලාස මුත්තේ සුත සංඥා සංඥාන කල්ලාස අනත්ත්‍ය අනත්ත්‍ය නැත්තා අනත්ත්‍ය සංඥා ආනන්ද කල්ලාස ආදී වශයෙන් අපි දේශන සංඥා සංඥා කල්ලාස සංඥා කල්ලාස ආදී වශයෙන් දැක්කේ මේ අනේ සම්මුතික දෙවියන් වශයෙන් සුබෝධ දක්ක කරන දක්වාගෙන අපි සංඥාව විතර ආකාරයෙන් පමණක් දැක්කා ඒ අනිත්‍ය දුක යන නම් යත් බව කියන කොටස් මුත්‍ය සුඛය තමයි ආත්මය කියලා සංඥාවේ මුලාකම් එකට තමයි සංඥා දුකල්ලා කියලා කියන්නේ. සංඥා නිසල්ලාතයෙන් කරගන්න ඕන. ඒ දෙක සඳහා සංඥා නිසල්ලාතයෙන් කරගන්න සඳහා මේකේ දත්පුත්‍රයන ඒ කියන්නේ කියන තමයි ශරීරය පමණක් නෙවෙයි අර කනනාසයේ ශරීරයේ තියෙන ඔක්කොමයි අහකට තියෙන රූප සංගාන සද්දාද වශයෙන් රූප සද්ද ගන්ධ රස පොත්සම්ම දෙන දන්න ඔක්කොමයි ඒකත් සංවේදන් කරගන්න මේ ඔක්කොම තමා මුලා කළ ආකාරය නැත්නම් සංඥාවන් මේවත් ගමක ආකාරයේ සමානම මුලා වෙච්ච ආකාරය දැකදක පස්සට පස්සට පස්සේ සංඥාව නිරුද්ධ කරලා යනවා අපිට ඒකත් කියලා ගන්නවා ඒක තියෙන මේ මාස්නහල්ලේ කාරී කොටස් ඒවත් සංඥා වරින් කළා අපිට මේ ආපෝතේ දුමාරේ ඒවත් සංඥා කළා එන්න පස්සේ නැති ඉන්නේ තියෙන කියා ගන්න ඒවත් සංඥා කළා ඒ විදිහට පස්සට පස්සට සංඥා සංඥා කරගෙන හිටගෙන ඉන්නයි කියන්නේ ඒ වගේම තමයි වේදනාව ගැන සුඛ දුක්ඛ උපේක්ෂා ඒවත් පස්සට පස්සට සංඥා කරගෙන යන සංඥා ගැන කතා කරන දෙයක් නෑ සංස්කාර ගැන කතා කරන විශේෂම කතාවක් කළා සමන්ගේ සිත තුළ සිතිවිලි ගන්න දෙන කුසල අපසාරී සිටියේ ඒ හැම එකකම තියෙන සංඥා විකත කරලා නම් මේ විඥාවක් විඥානයක් විකත කරලා නම් මේ අතරගෙන යන මේ අවස්ථාවේදී පහළ වී ඇති මේ දැක්කෙන් දැන කිසි මුලින්ම හඳුන්වන විතර දෙන්නීම පමණක් හරි කළා. විස්තර කළා නෙවෙයි ඒකට පස්සන ආකාරය හරියට ආලෝක වශයෙන් දැක්වත් නෙවෙයි. දැන් මුලින්ම දෙන්නීම පමණ මොකද ඒවා විස්තර වශයෙන් කියවත් දෙන්නීමකට සමාන ප්‍රඥාව නේද සමුන් මඩ මගේ කියනක තමයි මගේ අවබෝධයෙන් තියෙන්නේ ප්‍රකාශ කරනවා. ඒ විදිහට කටයුතු කියන එක මේ මේ සංඥා සම්බන්ධයෙන් තමයි සාපන්තිය සාපන්තිය අවබෝධ කරගන්න දේවා. ඒකේ සම්පන්නවන් විරුද්ධ කරගන්න පුළුවන් සමහර දේවල් සංඥා විරුද්ධ කරගන්න නේන ප්‍රශ්න තමයි. සංඥා වලින් තමයි කොටස් ගන්න කරන්නේ. ඒක නිසා සංඥා නින්දහලාට පස්සේ වේදිත පහතම වස්තරවන්න පුළුවන් උදාහරණ වලින් පස්තරමන ප්‍රාස්නාසත් දාලි වාස්නාසුවාද කරන්න වෙන දේශනාව දැන් කරන්න. එනම් අපි කියනවා පාසස්තරයෙන් පාදකෝනා පාසස්තරයෙන් ආදීවනාංගා මනිකාසෙන් තමයි මොලසාජන් ලක්ෂණ සාස්නම් ආපාදස්තරයෙන් මත්‍රාදීවනාංගා මනිකාසෙන් තමයි මොලසාජන් ලක්ෂණ දේශනා පාසස්තරයෙන් මත්‍රාදීවනාංගා මනිකාසෙන් මොනිකාදාන සංසංකාරණ කියන නිදාන යද දෙන දුන්නේ විශේෂයෙන්ම මේ සමාධි සංසුස්සය යාගාරයෙන් සම්පූර්ණ දෙකෙන් සඳහන් කරන මූලම විද්‍යාත්මකය සම්පූර්ණ කරනවා කියන මොඩල් එකෙන් යම් දුරකට පරිවර්තන කිරීමක් සිදුවෙනවා සත්‍ය සම්බන්ධව සංකල්පයේ සම්බන්ධය වෙනවා ඒ සත්‍යතාව සංකල්පයක් පස්සේවා අපිට මේ සංකල්පයක් මේ කන්නේ මේ ප්‍රවස්මානියවා කියලා සිතන ධර්මයේවා කියන අදහසෝ කියන පාඩේ ගැන ඒවා කියන සම්බන්ධ ධර්මයේවා කියන විනාශනා සංස්කෘතනා ප්‍රේතනා සංස්කෘතනා සාස්ත්‍රය කන්නා පුදුකන්නා මාන බාස්මාන මොතකන් සමාන මොතකයා බානපත්‍ය ඉදම්මේ කොන්දමා ප්‍රස්තාවන් මොත සම්බුද්ධා කොමිතු මේකම කියලා උත්තර සත්‍යම වලින් අපතපන්නේ අපතේ වම් සුරතේ මුලාසලා බාදන්නේ මතම සල්දෙල් සුරතේ අභිවාදනයෙන් සෝන් සම්බන්ධතාවයන් දස්සාරෝ ධම්මවත්තන්ති ආයවන්නෝ සම්බලං ආදානෝ සංකම්පේ සම්පතං පතිනෝ සංකම්පේ නාදී සමින්දතේ සුපත්තේ වාස්නාස්තු